පුළුවන්. ඒකෙදී බුදුරජාණන් වහන්සේ ඒ සුවිශේෂත්වය පෙන්ලා දෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රි රත්නයේ නැත්නම් ත්‍රිවිධ රත්නේ. ඉතින් ඒක එදත් එදා මේ කියන කතාව වළංගුයි අදත් මේ කියන කතාව වළංගුයි ශාසනයේ තියෙනකම් මේක වළංගුයි. නමුත් ඒක දැනගෙන නැත්තම් වටහාගෙන කටයුතු කරන්නේ කවුද? නැද්ද කියලා බැලුවොත් අපි වුණත් ඒක වටහාගෙන කටයුතු කරන චිත්තක්ෂණ කීයද තියෙන්නේ වැඩි හරියක් තියෙන්නේ ඒක දැනගෙන නෙවෙයි වගේ. ඒසා ලෝක ජයග්‍රහණය ගත්තත් අපේ දවසකට එන චිත්තක්ෂණ ගන්න ගත්තත් මේක බණකදීවත් අහලා තියාගන්න එක හොඳයි. ඉතින් අපි මේ වාගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරනකොට මේ වගේ ධර්ම කොටාශයක් අරගන්නවා සූතමේ ඥානෙ වඩා ගන්නේ ඇසුවිදු ඥාන වඩා ගන්න. එහෙම නැත්නම් පොතේ දැනුම වඩා ගන්න. ඉතින් ඒ වඩා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ දැනුම අපි මල් වට්ටියකට මල් ලිහිනවා වගේ දැනුම දෙන්නේ නැත්නම් ගන්නේ මේ අපි ලබාගත්ත මේ වැඩමුළුවේ සාර්ථකත්වය වැඩි කර ගැනීම සඳහා. ඉතින් අපි වැඩමුළුවකට කෙනෙක් ඇතුල් වෙනවා එනවා කිව්වහම විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ කොටස නිම කරපු පිරිස තමයි දැන් මෙතන ඉන්නේ. ඉතින් එහෙම මෙතෙන්ට පැමිණීමට අවශ්‍ය කරන්නා වූ කුසලතාවයේ නැත්නම් දක්ෂතාවයේ නැත්නම් පරිපාලන දක්ෂතාවයේ නිසා අපිට මේ විවිකේ ලැබුණට එපමණක් සෑහෙයිද මේ ආපු එකේ උපරිම ප්‍රයෝජන ගන්න කියලා වෙනම ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙතෙන්ට ආව පමණින්ම අපිට ඊයේ බලාපොරොත්තු වෙන උපරිම ප්‍රයෝජන ලැබෙයිද නැත්නම් අර මෙතෙන්ට එන්න අපි යම් යම් දක්ෂතා කුසලතා ප්‍රයෝජන ගත්තනේ අන්නේ වාගේ මේ ආපු එකේ දැන් මේ ගත කරන වැඩමුළුවේ උපරිම ප්‍රයෝජන ගන්න මොන වගේ අතිරේක කුසලතා අවශ්‍යද කියලා. ඉතින් ඒවා පිළිබඳව තමන් ආංශිකයේ අත්දැකීම බුදුරජාන් වහන්සේ අපිත් එක්ක බෙදා ගන්නවා ඒ උපරිම ප්‍රයෝජන ගැනීමට අපි පස් ආකාරයකින් අපි මේ දවසට මේ වැඩමුළුවට මේ සතියට මේ චර්යාවට අනුග්‍රහ කරන්න ඕන. පංචෛ භික්කවේ ධම්මේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච තේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච පඤ්ඤා විමුක්ති පලානි සංසාච කියලා ඒ සම්බන්ධයෙන් බුදුචාන්සේ මාතෘකා තබනවා තබලා උන්වහන්සේ මතක් කරනවා මේ වගේ සැදී පැහැදී පූර්ණ කාලින භාවනා කරනකොට අනිවාර්යයෙන්ම අපේ ශීලය පදනමක් පාදස්ත්‍යක් සලසලා දෙන්න ඕනේ ශීල අනුගහිතේ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි නිතරම මෙතන හැසිරෙන අනිකායට වැඩිය වෙනස්. ඒ වෙනස් වෙන්නේ අපි මේ වැඩේට අවශ්‍ය කරන හිත සකස් කරගන්න. හිත අලුත් කරගන්න. ඉතින් ගියත්ෝ වෙනම ඇඳුමක් ඇඳලා බාපණයක් දාගෙන සිල් අරගෙන කරනවා. භික්ෂුවක් වුණත් මේ වගේ දේවල් වලට එනකොට බොහෝ විට බඩ විරේක කරලා මේ දුර ගමනක් යන්න ලෑස්තිලා වගේ තමයි එන්නේ මේ වැඩි උපරිම ප්‍රයෝජන ගන්න. යරපේ වෙනවයි කියලා අපි එකට කියනවා. ඉතින් ඒක සීපත් කරගන්න ඕනේ අපි වැඩමුළුවක පාදම අටසිල් කිය. අටසිල්වත් අපි අරසා කරන්න ඕනේ. ඒ මත තමයි දසසිල් සාමනීර සීලෝ භික්ෂු උපසම්පදා සීල තියෙන්නේ. ඉතින් ඒක තම තමන්ගේ ප්‍රමාණයෙන් ඒක අරසා කරනවා. ඒකට අපි කියනවා සීලානුග්‍රහිතය කියලා. ඊට පස්සේ තමයි මේ අපි කතා කරන සුතානුග්‍රහිතය තියෙන්නේ. බුද්ධ දේශිතය බුදුජානසේ සුතමේ වශයෙන් ඇසුවත් හොඳයි කියලා කියපු තියෙන දේවල් අපි ටික ටික ටික ටික පොතේ දැනුම වැඩි වීම සඳහා මූලධර්ම වර්ධනය සඳහා දැනගන්න ඕනේ. ඉතින් ඒක අවුරුදු 2600ක් මේ වගේ දේවල් කටින් කට ඇවිල්ලා ලියලා දැන් අපි ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිත් අද දවසේ පැය 24 එක පැයක් සම්පූර්ණ මේකට ගත කරනවා. ඕනම ජාත්‍යන්තර සමිතියක දවසකට පැයක් කියන්නේ විශාල කාලයක්. යම් වැඩක් අපි දවසට පැය ගානේ කරනවා ඒක අනිවාර්යයෙන්ම කියලා පැමිණෙන්න පුළුවන්. ඉතින් මේ වැඩමුළුවේත් අපි දවස් හැමදාම සාකච්ඡාට පැයක් ධර්මදේශන සඳහා පැයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ අද්ද බුද්ධ ධර්ම දන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ නැත්තන් අපිට කියන්න දේවල් තියෙනවා කියන එක නෙවෙයි. අපිට වැඩිය දන්නව බොහෝ විට. නැත්තම් ඒවට ලබා ගන්න ක්‍රම තියෙනවා. නමුත් මේ කරගෙන යන වැඩේට ගැළපෙන බෙහෙත් තුණ්ඩුවයි ඒකට ප්‍රතිවාපයි ඒකට අවශ්‍ය කරන සප්පාය සප්පාය සලසලා දෙන්න ඒකට ගැළපෙන සූත්‍ර කොටසක් එනත්තම් ඒකට ගැළපෙන මූලධර්ම කොටසක් අනුග්‍රහ කරන්න ඕන. ඉතින් ඒකත් නිසන්න වලින් අපි කරන උපස්ථානයක් සංග්‍රහයක් විදිහට කරනවා. ඒකට අපි මේ පෙළ ගැහිලා ඉන්නේ. ඊට පස්සේ සාකච්ඡානුග්‍රහිතය අපි හවස 1 2 කාලයේදී කරා එකිනෙකා තම තමන් ලැබපු අත්දැකීම් හුවමාරු කරගන්න. එතකොට තමයි අපි දන්නේ වැල යන්නේ මේ නැත්නම් හරක යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ. ඒ පිටිවින් අධ්‍යාපනයේදී කරන්නේ ප්‍රශ්න පත්‍රයක් දීලා උත්තර <coughs> ලියන ක්‍රමෙන් තමයි දැනගන්නේ. මෙතන එහෙම නෙවෙයි. භාවනා කරලා ලැබෙන අත්දැකීම තමයි දැනගන්නේ. ඒ නිසා පිළිවෙන්නේ ලියන උත්තර මේකට ලිව්වට හරියන්නේ නැහැ. මේකෙදි තියෙන්නේ අත්විඳපු දේ අත්දැකපු දේ ඉදිරිපත් කිරීමේ දක්ෂකම. ඒකට අපි සාකච්ඡානුගහිත කියලා කියනවා. තමන් කිව්වාගේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියනවා. ධර්ම සාකච්ඡා කියලා කියනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කියලා කියනවා. මේ තුන නැතුව සීලය, සුතය සහ ධර්ම සාකච්ඡානුගහිතේ නැතුව සමත භාවනාවක් නැත්නම් හිතේ සමතයක්, හිතේ එකලාසයක් ගන්න බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මේ තුන ආවට පස්සේ සමතේ සඳහා වෙනම අනුග්‍රහිතයක් කරන්න ඕන. ඒක බොහෝ විට අපිට කියන්න පුළුවන් ඇස් දෙක වහගෙන සද්ද ඇහෙන්නේ නැත්නකට ගිහිල්ලා කය හොල්ලන්නේ නැතුව නාසයෙන් දිවෙන් අරමුණු ගන්න නැතුව මේ කය මේ වගේ විවේක වෙන්න දුන්නාම මොකද වෙන්නේ කියලා බලන්න. බලන ගමන් මොකක් හරි ගමන් නැහැ කය ඇතුලේ තියෙන එක ක්‍රියාවලියකට නිමිත්තකට අරමුණට හිත දාගෙන ඉන්න හදනවා. ඔන්න ඉදාට තමයි තේරෙන්නේ අපේ හිත කොච්චර නන්නත්තරද කොච්චරක් දවස පුරා සැරිසරනවාද කියලා. ඉතින් ඒ සැරිසරන ප්‍රමාණයට සාපේක්ෂව ඒ කාර්මුණක හිත පවත්වන්න අමාරුයි. ඒක කාටත් හැදී. ඒක මේ ඥාන පිරිමේ ભેදයක්, උගත් නුගත් ભેදයක්, පවුපින් ભેදයක් නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි මේක අපි වෙලා ගන්න ඕනේ අරගෙන දැනගන්න ඕනේ මේ වල් සතා මේ මේ පිස්සු අඳුරා මේ කැලින් එළියට ගත්ත කුළු මීහරක මේක කීකරු කරගත්තේ නැතුව අපි මොන જાති කෙරුවත් අපේ අවසාන මොහොත කොයි පැත්තට ඇයිද කියලා කියන්න බෑ. අපි මුර්ග මනස කීකරු කරගන්න පුළුවන් මේක කියන්න බෑ. ඒ නිසා ඒ සමතේ සඳහා එහෙම නැත්නම් එකලාශයක් සඳහා ඒකෝදි භාවයක් සඳහා උත්සාහ කිරීම බුදුරජාන්සි ලෝකේ පහළ වෙන්නේ ඉස්සලම තිබුණා. ඒ වෙනකොටත් රූප ධාන අරූප ධාන වඩ아가න ඒ ඒ අන්ත වලින් සුවිශේෂී තැන් වලටපත් වෙච්ච ඇත්තෝ මේ බුද්ධ ශාසනය ඇති වෙන්නේ ඉස්සරත් වෙලා තියෙනවා. ඉන්දියාවෙත් පූර්ව බුද්ධ කාලයේ අපේ බුද්ධ චරිතයේම සඳහන් වෙනවා අසිත දාපස ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ආදී මුන්ටම සමතෙන් කියලා පැමිණිච්චා ඉඳලා තියෙනවා. බුදුරජාණන් ශ්‍රීතේ ඔක්කොම හරහා නැත්නම් අපි කියනවා සිද්ධාර්ථ තාපසතුමා ඔක්කොම හරහා ගිහිල්ලා තියෙනවා. හැබැයි එතුමට බුදු වෙන්නත් ඉස්සර දැන්න මේක මදි කියලා. මේක ඉවරයක් නෑ කියන එක. මේකට ඔක්කොම එහා පැත්තට ගිහිල්ලා කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා ගුරුවරු ආරාධනා කරද්දී වටිනා ගෝලයක් වශයෙන් ගුරු ආර්ධනා කරදි කිව්වා නෑ මට වැඩක් තියෙනවා කියලා ওই විපස්සනා අනුග්‍රහිතය කියන අවසාන අනුග්‍රහිතය සඳහා පෙරමුණක් ගත්තා ප්‍රයෝගයක් ගත්තා ජය ගත්තා. ඉතින් අපි හිතන්නකෝ මේ දැන් මේ අනුග්‍රහිත සූත්‍රය අහගෙන ඉන්න අපි ශක්ති ප්‍රමාණයෙන් සීල රකින්න අපි වැරදරනොයි කියලා අදිෂ්ඨාන කරනොයි කියලා. යොමු පුළුවන් තරම් බණ අහලා බණ හදාරලා සුතමේ වශයෙන් අපි අනුග්‍රහ කරනවා. ඒ වගේ දන්න ප්‍රමාණයෙන් අපි අපේ අත්දැකීම් අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරලා ධර්ම සාකච්ඡාමේ උපදෙස් ලබා ගන්නවයි කියලා. ඊට පස්සේ අපිට යම් ආකාරයට හිත නතු වෙලා සීතල වෙලා චීකරු වෙලා සමතයක් සමතයක් කියන්නේ එකලාසයක් ආවයි කිය. දැන් ලංකාවේ සමතයක් නැහැ. මොකද ඔක්කොම ලැවිසිලා ඉන්නේ. අපි සභාවක මොකක් හරි සම්මත කෙරුවා නම් අපි කියනවා මේ ප්‍රශ්නේ සමතයකටපත් උනායි කියලා. අපේ ප්‍රශ්න සමතයකටපත් වෙන්නේ නැහැ. හැමදාම අවුලේ තියෙන්නේ. නමුත් අපි හිතමු සමතයක් ආවයි කියලා. ඒකට අපි විපස්සනා වශයෙන් මේ ජීවිතේම නිවන් දකින්නයි මේ කියන්නේ, මේ දඟලන්නේ කියන මේ පෙරහුරුව මේ සූදානම් ශරීරය අපි ළඟ තියනවාද කියන එක තාම සැකයි. අපි ඔක්කොම කරන්නේ තාම මොකක් හරි එකට ආඩම්බරයක් වශයෙන් මිස Tamange නිවන සඳහාද සත්‍යාගයේ විසුද්ධිය සඳහාද එහෙම නැත්නම් මේ බුදුහාමුදුරෝ යමක් ඒ ශ්‍රේෂ්ඨ අදහසින් අදිෂ්ඨාන කරා ඒකටද කියලා බැලුවොත් සමහරලාට රහත් වෙන්න වෙයි ඒක තේරුම් ගන්න. එතකම්ම අපි මේවා පාවිච්චි කරන්නේ ඊට වැඩිය ලාමක අදහසක් සඳහා. ප්‍රශ්නයක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉනේ අදහස දවසින් දවස අලුත් වැඩියා වෙනවා. අලුත් වැඩියා වෙලා අපි ගත්තොත් මේ සතිය කියන චෛසිකේ ගත්තත් සතිය සම්බොජ්ජංගයක් මට්ටමට ගියාට පස්සේ තමයි සතිය අපි නිවනට යොදාන්නේ. එතෙන්ට යනකන් සතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලය යනකන් මේ ඉදිනදා ජීවිතයේ දක්ෂකම් සඳහා ඉදිනදා ජීවිතයේ ලකුණු ලබා ගන්න ගන්නවා මිසක්කා ඒක නිවනට යොමු වෙන්න ඒ සෑහෙන බල ගැන්වෙන්න ඕන. එහෙම නැත්නම් අපි මේ කරන ජීවිතේ අපි මේ කරන ආධ්‍යාත්මික වැඩ කටයුත්ත විපස්සනා අනුග්‍රහිතයක් වෙනස කර දෙන්න උර දෙන්න අපි ළඟ ගුණධර්ම රාශියක් වැඩෙන්න ඕනේ. වැඩෙනකන් අපි ඕනේ යන්නම් වාලේ යන එහෙම නැත්නම් අන්දවේනි પરම්පරාවකට අහු වෙලා ඔය කරගෙන කරගෙන යනවා. එහෙම තමයි කවුරුත් කෙරුවේ. ඒ කියන්නේ ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් කියලා වෙන කරන්න දෙයක් නැහැ.